ඉතින් අපි දවසින් දවස එක එක මංගල කාරණා වශයෙන් ඉදිරියට ගමන් කරමින් අද මේ ඉදිරිපත් කරපු ගාතාව මුල් කරගත්ත මංගල කාරණායි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ගාතාව කාටත් කටපාඩම් කැම බෞද්ධෙක් වගේ දන්න දෙයක් තපෝච බ්‍රහ්මචාරියංච අරිය සත්‍යාන දසනං නිබ්බාන සච්ච කිදියාච ඒතම් මංගල මුත්තම ඉතින් මේ කියන ගාථාවෙන් සැපෙන මාත්‍රකාව අනුව දවසේ අපි මාත්‍රකාව වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ තපෝච කියන තපස ගුණය පිළිබඳවයි. ඒක කොහොමද මංගල කාරණාවක් වෙන්නේ? ඒතික් අපි සාකච්ඡා කරන ආපු කාරණා කොහොමද මේ තපසකට ගුණුව ලබලා දෙන්නේ කියලා. අසීවනාච බාලාණං පණිතානංච සේවනා කියන මූලික මූලික මංගල කරුණු අනුව ජීවිතය සකස් කරන යන එකනට ඇති වෙන ගුණයක් තමයි මේ තපස කියන එක. ඒ තපස උපපති ඥානිකුත් නෙවෙයි. අපි උපතින් ඉපදිලා තියෙන්නේ තපස් රකින්න නෙවෙයි. කාමෙට අපි ඉපදිලා තියෙන්නේ. මේ ලෝකේ හැදලා තියෙන කාමෙටයි. ඒ නිසා කාටවත් උප්පත්තියට ඒකෙ හිටින්නේ බොහෝමත්ම කලාතුරකින්. ඒ නිසා ඉපදෙන හැම කෙනාම ಜಾතිය බෝ කරන එක තමයි ඉපැද්මේ තියෙන එකම දේ ඔය කරන හැම කෝලමකින්ම නාඩගමකින්ම කරන එක. ඒ වගේම තියෙනවා ඉගෙන ගන්න ඥාන කියලා જાතියක් ලෞකික ඥාන කියලා ඒකෙත් කවදාකවත් අපසු ගන්නන්නේ නැහැ. ඔන්න උපපති ඥානියත් ලෞකික ඥානියත් දෙක ඉක්මවලා ගිය තැන තමයි තැනක් තමයි තපත හිටින්නේ ඒක ගඟ දිගේ ඉහළට පීනන ඥානයක් ඒක නිසා ඒක සම්ප්‍රදාන කුල ඥානයක් නෙවෙයි ඒකට කියනවා අපි පාටිහාරීය ඥාන කියලා නැත්නම් ප්‍රායෝගික දැනුම උපපති ඥාන කොච්චර තිබුණත් රටේ ලෝකේ භෞතික ඥාන කොච්චර තිබුණත් තපෝගුණ ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒ නිසා ඒ තපෝගුණය ඇති කර ගැනීම කියන එක කලාතුරකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකක්. ඒක ශිල්පිකින් හරි විශ්වවිද්‍යාලකින් හරි පෙර වෙන පින් කරලා හො ලබන්න පුළුවන් එකක් නෙවෙයි. තපස කියන්නේ වෙනම ගුණයක්. ඉතින් ඒක නිසා ඒ ගුණය ලබනද පඬිත ඇසුර ලැබෙන්න ඕනේ. මෝඩයන්ගෙන් ඇසුර අයින් වෙන්න ඕනේ. බාලයන්ගෙන් ඇසුර අයින් වෙන්න ඕනේ. ඒ ගුණ ඒ ආදී ගුණ ගොඩක් හදාන හදාන යන කෙනාට තමයි ක්‍රමයෙන් මේ තපස කියන නැත්නම් ආතාප කියන කෙලස් තවන බැර කියන එක ඇති වෙන්නේ. ඒ ඒක සඳහා අර කියන භෞතික ඥාන අවශ්‍යයි. අර කියන උපපති ඥාන අවශ්‍යයි. නමුත් ඒක ප්‍රයෝගයට හරවලා මේ තපසට මේක හරව ගන්නවා කියන එක පාටි හරිය ඥානයක්. තන්නසිනෝන කියලා මේකට කියන ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේ තපසට නාවනම් මේ ගුණය පිහිටන්නේ කාමෙට. ඒක ඉතින් අභිවෘද්ධිය සඳහා, නව නිර්මාණ සඳහා, ජාතිය බෝකරන්න විවිධ තාලින් අපි වැඩ කරනවා. ඉතින් ලෝකයා ඒකට තමයි පිටිපස්සේ යන්නේ. ඉතින් එහෙම යන අතරේ සමහරෙකුට තේරෙනවා මෙහෙම තමයි අපේ අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පනත්තල කිරි කැමුත්තල ගියේ. නමුත් කිසි වගතුවක් වෙලා නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ උප්පත්ති පිනත් වාසියට හරවගෙන ලැබූ භෞතික ඥාන නැත්නම් ලෞකික ඥාන තියාගෙන අපි ඇසුරු කරන අයකින් වෙනස් වෙච්ච තපසක් එහෙම නැත්නම් ගඟ දිගේ ඉහළට යන ඥානයක් වඩන්න. ඉතින් එහෙම යනකොට ලොකුම සුභාසින්සනේ තමයි තවත් ඒ වගේ තපස් කරන කෙනෙක් තපස් ගුණ වඩන කෙනෙක් හම්බුනොත් ඒක නිකන් කැලේ කතරමං වෙච්ච මොහොත කතරමං වෙච්ච මිනිසෙකුට තවත් මංතොට දන්න තව කෙනෙක් හම්බුණා වගේ. බුදුමාකාර සාන්තියක් තියෙනවා. ඒ තපස් ගුණේ තියෙන අතර තියෙන සමගියේදී. ඒ නිසා ශාසනයක් තියෙන කාලේ විතරයි අපට තපස් ගුණ තියෙන ඇත්ත පිරිසක් දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මහබෝසතාන් වහන්සේලා, එහෙම නැත්නම් බෝසතාන් වහන්සේලා තනියම මේ හටන ගෙනියනවා. ඒ නිසා අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාවේදී අපිට එච්චර තපස් ගුණේ එච්චර ගැඹුරට වැටෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ එකම තපස් ගුණයක්වත් කවුරක්වත් දීපයක් නෙවෙයි. අපිට කාටවත් ස්තුති කරන්න බෑ. ඒ වැඩේට තමන්ගෙම මොළියට වැටහිලා යන ගමනක් නිසා නිසා මේකේ බහුවචන පදයක් නැහැ. තනි කන යන්නේ. මං යන පාරේ කිසිම කෙනෙක් යන්නේ ඒ තරම්ම සුවිශේෂී පාරක එක එක්කෙනෙක් යන්නේ. නමුත් ඒ ඔක්කොටම පොදු ගුණයට අපි තපස කියලා කියනවා. ඒ නිසා මේ ගුණය බුදුහාමුදුරු මංගල කාරණාවක් කියනවා. කාමයට බර කට්ටිය අවමංගල කාරණාවක් කියලා කියනවා. ජාතිය බෝ කරන්න දඟලලා ඉන්න කට්ටිය අවමංගල කාරණාවක් කියනවා. භෞතික ඥාන දිනු කරන්න හදන කට්ටිය අවමංගල කාරණාවක් කියනවා. ඒ නිසා මේ තපස් ගුණය රකින්න කෙනා ඒ নানা ආකාර චෝදනා මැද උනත් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පෙන්ලා තියෙන මේ පාරේ අපිට දුරදි කියන්න බැරිනවා කමන්නේ අඩු ගන්න පිවිසීමක්වත් ලබා ගත්ත ලොකු දෙයක් කියලා ඒක මංගල කාරණාවක් විදිහට දකිනවා ඒව දැක්කේ නැත්තම් මේ තපස නැත්තම් මේ Brahmacharya ජීවිතේ ගෙවන්නත් බෑ ওই ලෝකයා නටන නාටකම් එක්ක මේක කරන්න බෑ ලෝකයාගේ වැඩේම තපස් ගුණේ වෙනුවට මේ වැරද්ද එවන තමයි වෙච්ච ප්‍රශ්නේ කාටද හේතු කරන හේතු කරපු ගමන් කිසිම තපලක් නැහැ ඒක බය අඩු ගතියක්, ඒක නිහින ගතියක්, කෙලෙසයක්. තපස කියලා කියන්නේ Taman වෙත පැමිණේ සියලු දුක්, සියලු බාධක සාධක බවටපත් කර ගැනීම ඥානයේ තියෙන කෙනාට. ඉතින් ඒක නා ළඟට කරදර එන්නේ එන්නේ යා ඒ සිද්ධියෙන් වාසිය ලැබලා ස්ථාපිතවරු කරගන්න. මට ඔయిత වැඩිය කරදරයක් ආවත් මං ගියේ පාරේ බුද්ධහදී උත්තමයන් වහන්සේලාට කිසිම කෙනෙකුගේ කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. ලැබුණ හරියක් හම්බුනේ මාර බලවේග උත්තමයන් වහන්සේලා ගිය පාරක මං යන්නේ කියලා මේ තපස් ගුණ ඇති කර ගන්නවා. ඉතින් මේ තපස ඒ නිසා <clears throat> තමන්ගේම චරිත කතාව තමන් ලියා ගන්නා වගේ වැඩක්. නමුත් අර වාසනාවට වගේ අපිට බුදුහාමුදුරගේ චරිත කියවන්න පුළුවන්. මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත කියවන්න පුළුවන්. එතකොට තේරෙනවා ඒත් කොහොමද මේ මහා කැලයක් මැද පාරක් පාගෙන ගියා වගේ කියලා. ඊට පස්සේ ඉතින් ඒ විශේෂයෙන්ම මේ සරුවච්චන් වහන්සේ ශාරිපුත් මහ ස්වාමීන් වහන්සේගේ ඇත්තෝ අපි වාගේ පස්චිම ජනතාව ගැන හිතලා ඒ ඇත්තෝ විඳපු මුහුණ දීපු தত্ত্বයන් බණක් බවට ප්‍රදේශයක් විදිහට ප්‍රායෝගික ඥාන විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඒක උඟාවක් අවශ්‍යයි මේ තපසට උඟාවක් අවශ්‍යයි මේ සම්මුති ඥානෙ. සම්මුති ඥාන කියන්නේ ඉතින් එදිරිදා දැනුම තමයි. එදිරිදා සාමාන්‍ය ජීවිතේ දැනුම. හැබැයි මේ දැනුම පාවිච්චි කරන්නේ කාමයට නෙවෙයි. සාමාන්‍ය දැනුම තියෙනවා, උපරිම වශයෙන් තියෙනවා. කවදාකවත් ඒක පාවිච්චි කරන්නේ මේ කාමගුණ සඳහා, අනික්කත්ව කාමගුණ සඳහා පාවිච්චි කරද්දී තමන් ඒකෙන් ආදර්ශයක් අරගෙන පුළුවන් තරම් ඒ තමන් ගත්ත මේ තනියම ගත්ත මේ එහෙනම් තමයි ගංගතික ඉහළට ගත්ත යන්න ගත්ත මේ ප්‍රයෝගයේ ප්‍රයත්නයේ දිගට කරගෙන යනවා. ඉතින් තපසාපු නැති කෙනා තපස ජීවිතයට ආපු නැති කෙනාට තියෙන මේ ගුණෙට කියනවා සද්ධාව කියලා. කාටත් වගේ සද්ධාවක් තියෙනවා කූඹියට සද්ධාවක් තියෙනවා. මේ මැසට සද්ධාවක් තියෙනවා. වේයට සද්ධාවක් තියෙනවා. නැත්නම් ඉච්චර වැඩ කරන්න බෑ. උන් උදේ වාන්දර නැගිට ගත්තාම රෑ හැන්දෑව වෙනකම් වැඩ. උන්ගේ උගේ සද්ධාවේ මනුස්සයට සද්ධාවක් තියෙනවා. ඊට පස්සේ මනුස්සයයි සද්ධාව වැය කරන්නේ කාටද කියන එකේ මනුස්සයා මනුස්සයා තේරෙනවා. ඒකෙනුත් මේ මේ වගේ ප්‍රතිපදාවක් දැකලා සර්වචන්නාංශේ වගේ මේ ලෝකෙදීම නිවන් දකින්න පුළුවන් මේක ඔක්කොම තියෙන තමන් ඇතේ කියන වගේ බරපතල යෝජනාවකට නාම යෝජනාවකට ඡන්දේ දීලා මාත්මික කරලා බලන්න ඕනෑ කියන එකට මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් පාටපත් කරබැලීමේ ආතාවක් පාටපත් වෙනවා ඒක විශාල වෙනසක් ශ්‍රද්ධාව කියන එක නිකන් හුදු පිළිගැනීම පමණයි මත පිට විතරයි. ඒකට කියනවා අමූලිකයි කියලා. කුසල ඡන්දෙට නෝට ඉටි වෙනස්. එයා වග වෙනවා මෙන්න මේ කොටාසි මං කරලා බලනවායි කියලා. කුසල ඡන්දේ තියෙන එක නම් සද්ධාව ශ්‍රද්ධාව ප්‍රවේගයක් නම් වේගයක් නම් කුසල ඡන්දේ වේගයක් වගේ. ඒක දිශාගතයි. දිශාගත වේගයට ප්‍රවේගය කියනවා. අවිදිත වේගයට වේගය කියලා කියනවා. කාටත් වේගයක් තියෙනවා. කාට සද්ධාවක් තියෙනවා. නමුත් ඒක දිශාවකට එල්ල වෙච්ච දවසේ <clears throat> කමඨාණක් තියෙනවා. ආගමික ජීවිතයක් තියෙනවා, සදාචාරයක් තියෙනවා, සීලයක් තියෙනවා. එතකොට කුසල ඡන්දයක් තියෙනවා. මේ කුසල ඡන්දය කරගෙන යන්න ගියාම සාමාන්‍ය සද්ධා ජීවිතයට වඩා ටිකක් අමාරුයි. ඒ නිසා උගෝ දෙනෙක් කුසල ඡන්දය බහා තබලා නැවතත් සද්ධාවට යනවා. එතෙන් භාවනා බහා තබලා අනිකුත් පින්කම් වලට පෙළඹෙනවා. ඒ නිසා ඒ ඉහළට තබන්න ගත්ත පියවර කුසල ඡන්දය අඛණ්ඩව ගෙන යන්න මේ තපස අවශ්‍යයි. ඒ තපස එහෙම නැත්නම් කෙලස් තවන වැර කුසල ඡන්දේ පහළ වෙච්ච පමණින් එන්නේ නැහැ. ගා ක්‍රමසාවිදි හොයා ගන්න ඕනේ. Taman ඉන්නේ ඍතුවට ගැලපෙන, Tamanගේ රුචියට ගැලපෙන, Tamanගේ කර්ම වේග වලට ගැලපෙන ක්‍රමසාවිදි හොයා ගැනීම සඳහා සරුවචන් වහන්සේ ක්‍රමසහ විදි පෙන්ලා තියලා තියෙනවා මෙන්න මේකයි මේකෙන් අදහස් වෙන්නේ කියලා. ඉතින් ඒ තපසට අදාළ ගුණවලට නමක් තියලා තියෙනවා තපසට දක්ෂව පාවිච්චි කරන කෙනා සාර්ථකව පාවිච්චි කරන කෙනාට ඒකට විරි ආරම්භ වස්තු කියලා බුදුහාමතුතු සඳහන් කළා තියෙනවා. නමුත් විරි ආරම්භ වස්තුම මෝඩයාට තපස නැති කෙනාට කුසීත වස්තු බවට පත් වෙනවා. ඒ නිසා කෙනෙකුට ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නට යා මුහුණ දෙන තාලෙන් යා කුසීතේද්ද වීර්යවන්තෙක් තපතෙද්ද කියලා අල්ලන්න පුළුවන්. ඒකට බුදුචානන්සේ පෙන්ලා දීලා තියෙනවා බඩගිනි වෙලාවේ බඩ පිරිච්ච වෙලාවේ කුසීතයා බඩගිනි වෙච්ච ගමන් ගිල බුදිය ගන්න. මට මොනවක්වත් කරන්න බෑ. ඇඟට පණ නැහැ කියලා ගිල බුදිය ගන්නවා. බඩ පිරුණාට පස්සේ කැපත කැපත රෝගී කියලා ගිල බුදිය ගන්න. දෙකේදීම එයා නින්දට හේතු කරනු හොයනවා. වීර්යවන්තයා කල්පනා කරනවා ඒ බඩගිනි වෙච්ච වෙලාවට ඇඟේ හැල්ලුවක් තියෙනවා. ඇඟට කොහොමද හිත ගණ්ඩලේසි. ඒ නිසා මම මේ වෙලාවේ බණක් භාවනාවක් කරගන්න ඕන කියලා, සක්මනක් කරගන්න ඕන කියලා ඒ වෙලාව පුළුවන් තරම් පාවිච්චි කරන්න ගන්න. ඒ වගේම කෑවට පස්සේ නිදා ගන්නකම ශරීරයටත් හොඳ නැහැ. එහෙම නැත්නම් කුසීත වස්තුවක්. ඒ නිසා මම බලන්න ඕනේ කැමෙන් පස්සේ ඇති වෙලා තියෙන ඕජාව ශරීරේ වැඩ කරන වෙලාවේ බණ භාවනා කර ගන්න ඕනේ, දිවා විහරණය කරන්න ඕනේ, සක්මන් කරන්න ඕනේ කියලා ඒ බඩගීකමට සහ බඩ පිරිච්ච ගතියට දක්වන ආකල්ප දෙකෙන් ඒක කුසීත වස්තුවක් කර ගන්නවද? එහෙම නැත්නම් ඒක විදි ආරම්භ වස්තුවක් කර ගන්නවද කියන එක කොච්චර පාඩම් පන්ති කියලා දුන්නත් කුසීතය කුසීතයමයි විදි ආරම්භ වස්තු තේකන විදි ආරම්භ වස්තුම තමයි. එහෙමනම් ඇයි මේ බණ කියන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කලාතුරකින් කෙනෙකුට ඒ තමන්ගේ කුසීතකම තේරුම් අරගෙන කුසීතයාට මේ ලෝකේ කිසිම දෙයක් ලබන්න බෑ. කුසීතෝපන භික්කවේ දුක්ඛං විහෙරති කියලා සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. විරිවතෝපන සුඛං විහෙරති. වීරවන්තයා සුවසේ ජීවත් වෙනවා. ඒක නිසා කටහිල්ලුවොත් අතහිල්ලුවොත් ඒක කට හොලන්න පුළුවන් කියලා. බණ ඇහුවට පස්සේ කලාතුරකින් කෙනෙක් කුසීතවත්ව අසෑරලා විරි ආරම්භ වස්තු බවට ඇති වෙනවා. ඒවට බණ කියලා කියනවා. එහෙම නැත්නම් මේ මිනිසුන්ගේ මනාපතාට බණ කියලා කුසීතය කුසීතය වශයෙන්ම පවත්වන්න තියෙනවා. බණ වගේ මොනවදෝ જાතිකුත් තියෙනවා. ඒ නිසා සමහරු ඒ ධර්මදේශනාවක තියෙන ඒ ගැම්ම තේරුම් අරගෙන කුසීත වස්තු අසහැරලා විරි ආරම්භ වස්තු වලට යනවා. ආයේ ගොඩක් සීතලයි කියලා ගොඩක් රස්නියයි කියලා ඔය දෙකත් කුචීත වස්තුද විරියානම්බ වස්තුද කියලා බලා ගන්න හැටි වෙනස්. සීතල වෙච්ච ගමන් කෙනෙක් ගිහිලා අද දවස හොඳට පොරවගෙන බුදිය ගන්න හොඳ වෙලාව කියලා මේ කුසීතය නිදා ගන්න. විරියානම්බ වස්තු තියෙන එක දන්නවා. සීත වෙලාවේ නිින්ද යන්නේ දුර ගමනක් වුණත් යනකොට මේ ගමන ඩ්‍රයිවර්ටයි යන කට්ටියට නිදිමත නම් එයා කන්ඩිෂන් එක පොඩ්ඩක් සීතල වෙන්න දාන්න කියනවා. සීතල දාපු ගමන් නිින්ද යන්නේ. සීතල වෙච්ච ගමන් ඇගේ අවදියක් ඇති වෙනවා නිින්ද ගියොත් හරි වෙහෙසක්. ඒ නිසා වීර්යවන්තයා දන්නවා මේ සීතල ඇති වෙච්ච ලායේ කායට සුවයි. ඒ වෙලාවේ මම පරියන්ක කරගන්න ඕන, සක්මන කරගන්න ඕන, සත්‍ය පිහිටවන්න ඕනේ කියලා. ඒකට උණුසුම ඇති වෙච්ච වෙලාවේ මේකේ වැඩ කෙරුවොත් එම්ම මහන්සි වෙහෙසයි කියලා කුසීත නිදා ගන්නවා. වීර්යවන්තෙක් නා හොඳට ඇඟ කර්මන්නේ වෙච්ච වෙලාවක් මේක. උණුසුම නිසා මොනවා හරි වැඩක හිත යෙදුවේ නැත්නම් නිඳට වැටෙනවා කියලා මානසිකාරයකට හිත දානවා. ඒ නිසා සීතල වීම තා උණුසුම් වීම අනුවත් මිනිහ නොමිනිය අල්ලන්න පුළුවන්. ඒ වගේ ගමනක් යන්න තියෙනවා ගිහිල්ලා ඇවිල්ලයි කියලා කුසීතය යන්න ඉස්සෙල්ලම පුළුවන් තරම් කාර්ය බහා තබලා විවේක වෙන්න පටන් ගන්නවා. ගිහිල්ලා ඇවිල්ලත් විවේක වෙනවා. අපෝ ගමන ගිහිල්ලාව හරි මහන්සි. ඒක නිසා ඒකට ඇඟට විවේක දෙන්න ඕනේ කියලා අවස්ථා දෙකේම කුප්පිති ගන්න. වීර්යවන්තයා ගමනක් යන්න ඉස්සලා කල්පනා කරනවා මට කාලසටහන කරගන්න වෙන්නේ ගමන නිසා. ඒ නිසා මම මේ ගමනට ඉස්සලා වින්ද කරන පරියන්ක භාවනා ටික සක්මන් ටික කරගන්න ඕනේ කියලා. ඒක ගමනෙන් පස්සේ වුණත් මේ ගමන නිසා මට හරියට කාලසටහන කරගන්න බැරි නම් දැන් මම කරගන්න ඕනේ කියලා ඒ ගමන නිසාම කාලසටහන වෙනස් වෙච්ච දේවල් පිළියම් කරගෙන ඒකට ක්‍රමයක් යොදාගෙන කාලසටහනේ වෙච්ච පාඩුව ඒකෙන් මකා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම ලෙඩක් වෙන්නේ ඉස්සලා සා ලෙඩක් වුණාට පස්සේ ලෙඩක් වෙන්නේ ඉස්සලම කුසීතයා දැන් මේ ඇඟ තමාරෝක් වේගෙන ඉන්නේ ඕක වැඩි දැඟලුවොත් එම අමාරුයි කියලා ජීම් පෙරවගෙන බුදිය ගන්න. කුසී මේ විද්‍යාවන්තෙක් කන කල්පනා කරන දැන් ලෙඩින් මැරලා ගියොත් එහෙම මේ වෙලාවේ තරංගවත් මට භාවනා කරගන්න හම්බ වෙන දැන් ටිකක් ලැන්තකට ලෙඩ වේගන එන වෙලාව කියලා පුළුවන් තරම් ඒ මරණ බය ඇති කරගෙන අවස්ථාව ගන්නවා බණ භාවනා කරන. සනීප වෙච්චහමත් ගා කුසීතෝ මේ ඇඟට සනීප ගන්නවා ලෙඩ සනීපයකන එන වෙලාව කියලා කෘත්‍ය බහා තබලා නින්දර පෙළමනවා. වීර්යවන්තය කල්පනා කරනවා මට මේ ලෙඩ වෙච්ච වෙලාවේදී මගේ වැඩ කටයුතු කරගන්න බැරි වුණා. ඒ නිසා සම්පූර්ණයෙන්ම සනීප වෙනකන් හිටියොත් එහෙම වෙන වැඩ පටන් ගන්නවා. මේ සුව වෙමින් පවතින වෙලාව මට කාලය යොදා ගන්න පුළුවන් කියලා ඒ කුසීත වස්තුවක් වෙන්න දෙන්නේ නැතුව ඒක විරි ආරම්භ වස්තුවක් කරගන්නවා. ඒ නිසා ඒ කොයි දේ ආවත් විශේෂයෙන්ම ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒක සාධකයක් කරගන්නවද බාධකයක් කරගන්නවද කියන එකෙන් හිතා ගන්න පුළුවන් කොච්චර භාවිත මනසක් තියෙනවද කියලා. මේක සාමාන්‍ය භාවිත මනසක්ම ඕනේ සාමාන්‍ය බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන් මනුස්සයට මායයත් බයයි කියලා. මායයවත් එන්නේ සෙල්ලම් කරන්න. මොකද මොනවද දැම්මත් එයා මොන විදියට බාධා කරන්න ගියත් ඒක සාධකයක් කරගන්න හැටි දන්නවා. ඒ අතින්නම් අන්තිම තුරලයි යෝගාවචර. යෝගාවචරය හිතනවා අපි සිල් ගත්ත පිරිසක් අපි බණ භාවනා කරන පිරිසක් ඒ නිසා ඔක්කොමලා අපිට උදව් කරන්න ඕනේ බඩගිනියෙන්ද නරකයි ගමන් යෙදෙන්න නරකයි ලෙඩ වෙන්න නරකයි උණුසුම සීතලෙන්න නරකයි කියලා එයා බලාපොරොත්තු වෙනවා මේ අපි උසස් જાතියකින් බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක් වගේ ඔන්න බලාපොරොත්තු වෙච්ච ගමන් ඒ යෝගාවචර ගති මොකුත් නැහැ නිකම්ම නිකන් ඇඳුන් නැති කෙනෙක් වගේ පේන තපස නැති වෙනවා ඉතින් ඒක නිසා ඒක කාලම එනත ඒකට වැටිලම ඒක තේරුම් අරගෙනම ගොඩ ආවොත් තේරෙනවා තපස තියෙන කෙනා ওই බාධා එnde එnde එnde කවදාකවත් ආවා දෙන්නේ ක්‍රමසාවිදි හොයන. එතකොට එයාට මුල් මුල් වෙලාවේදී අඩුපාඩුකම් දුර්ලකම් ඇති වුණාට අන්තිම වෙනකොට එයා තේරුම් අර ගන්නවා හැම කෙනෙක්ම කවදා හරි දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ බාධාකට මුහුණ දීමේ පමණමයි. ආහාරවලින් නෙවෙයි. අනික් බුබ්බඩේ ජීවත් වෙන්නේ ආහාරෙන් තමයි. නමුත් යෝගාවචර ජීවත් වෙන්නේ මේ කරදරවලදී ඇති වෙන තපසෙන් යාට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ ඉන්නේ අඳ බාල ජනතාවක්. එහෙම නැත්නම් අන්තිම බොළඳ ලද රූප කිසිම කෙනෙකුට මොනම දෙයක්වත් කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටියගේ කාන්ට එහි එහි කියන පටන් අරගත්තොත් මාත් වැටෙනවා. රගර් සෙල්ලම් කරන කෙනෙක් වගේ බෝලේ ගත්තට පස්සේ අතාරියොත් පඩි පිටිපසට අතාරින්න වෙන්නේ. හොඳම වැඩේ තමයි අරගෙන බෙල්ල කඩාන හරි අනේක. ඒ ගුණය ආවට පස්සේ ඍතුවත් Tamanට යටත් වෙනවා. කර්ම ශක්තියත් යට කරතයි. චිත්ත ශක්තියත් යට කරතයි. ආහාරජ ශක්තියත් යට කරතයි. ඒක මම කියන්නේ එහෙම සෑම යෝගාවචකට හම්බ වෙනවයි කියලා. නමුත් කරන්න පුළුවන්. එහෙම කරලා තමයි සරුවචන් වහන්සේ ඒ වීරත්වයේ පුබුදුවා ලැබුවේ. මායාවත් මොන જાතියක් ආවත් උන්වහන්සේගේ තිබිච්ච අර කුසල ඡන්දේ අදිෂ්ඨාන ශක්තියක් පාඩපත් වෙනවා. ලොකුසාන් සින්න කාලේ කියනවා. මේ පාරමිතා පුරනකොට උන්වහන්සේ දැනගෙන තියෙනවා ඉස්සරහට මම බුදු වෙන්න මේ ಗುಣ ටික මට අවශ්‍යයි. ඒ ශාමගේ ඇසිස් මස්ලේ මම සාක්කියට තියාගෙන මේ ಗುಣ වඩන්න ඕනේ කියලා කාටවත් නොකිය ඒ ಗುಣ වැඩුවා කියනවා කොච්චරද කියනවනම් ඒ මාර පරාජය වෙලාවේදී මාරය ඇවිල්ලා කියලා තියෙනවා ඔය පොළව උඹට කැප නෑ. ඔක මගේ ඵලයක් කියලා. වෙන මොකක්වත්ම නැහැ. ඒ වෙලාව ඔක්කොම අතහැරලා ඔය ඉන්න පොළව ඒක අයිති නෑ ඒක මටයි අයිති කියලා. ඒතකොට සරුවචනාංශී භූමි භූමි ස්පර්ශ මුද්‍රාවෙන් පොළොට අත තියලා කිව්වලු මේකේ මම පාරමිතා පුරන කාලේ බිම දාපු ඇටකටු ටික විතරක් ගත්තත් මහා මේරු පර්වතයට වැඩිය වැඩි. පාරමිතා පුරන කාලේ හලපු ලේ ගත්තත් හතර මහා සාගරයට වැඩිය වැඩි. ඒ තරම් මම මේක මේ පොළවේ ඉඳගෙන පොළොව සාක්ෂි කරගෙන පාරමිතා පුරලා තිනවා මේ ඝනකඩ මහා පොළව මට සාක්ෂි වේවා කියලා පොළොවට අත තිනකොටම මහ පොළොව හෙල්ලෙන්න පටන් ගත්තා කියන්නේ. ඒ හෙල්ලෙන්න පටන් අර ගන්නකොට මායя වෙලා ඉඳලා තියෙන ඇතෙක් පිට ඒ ඇතා බය වෙලා දුවන්න පටන් ගන්න තියෙනවා. එතකොට දිව්‍ය මායයත් අරගෙන එතකොට පිරිස ඉඳලා තියෙනවා මායя පෙරදිලා දුවන්න කියලා මුළු පිරිසම පෙරදිලා දුවලා ගිහින් තියෙනවා. මේ මහා ඝනකඩ මහ පොළොව පවා හොල්ලන්න අධිෂ්ඨාන ශක්ති ගත්තේ බුද්ධ ඥානෙ නෙවෙයි. සාමාන්‍ය ඥානවලින්. පාරමිතාවකේ. ඒ නිසා අපි සමාජලාට සම්මා සම්බුද්ධත්වයට පාරමිතා නොපුරා වෙන්න පුළුවන්. පතේ බුද්ධත්වයට නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ශ්‍රාවක බෝධියකට හරි කමන්නේ ඔය මේ අපිට එන හමන හුලං වලින් වහින වැස්සෙන් චරිචුරු ගන්න පටන් ගත්තොත් අපේ ගමනට කැතයි. ගේමට කැතයි කියලා කියන්නේ. ඒ නිසා එතෙන්දී අදිස්ථාන කරගන්න මම වැටෙනවා මැරෙනවා ඒකට කමන්නේ නැහැ. නමුත් කවදා හරි මම මේක ඉක්මවන්න වෙනවා මේ සාමාන්‍ය දේවල් වලදී එන ප්‍රශ්නවලදී මම ඉක්මවන්න වෙනවා මට ওই කියන සුවිශේෂ ඥාන ලබන්න. ඒ නිසා මේ එන්නේ මගේම කර්ම ශක්තිය ප්‍රශ්න පත්‍රයක් ස්වරූපේ. මේක අනුන්ට හේතු කරන්න ගිය ගමන් ඒක තපසක් වෙන්නේ ඒක ආත්ම දෘෂ්ටියට වැඩන. මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා මේ අසවලයි කරන්න කිය. අපිට ඒගේ ඒ දේ පුද්ගල ભેදයකින් තොරව මා කරා මෙහෙම දුර්කමක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. බාධාවක් ඇවිල්ලා තියෙනවා. ඒ බාධාවට මගේ බෙල්ල කඩන්න බෑනේ. gediya piti මම ඉන්නවනේ. මම මේක තපසට හරවගෙන ඒක ඉදිරියට කාගෙන යන්න ඕන කිව්වොත් එහෙම ඒ දේට මෝන දීමේ ශක්තිය තමයි විපස්සනා කියන්නේ ඒකයි. ඒ මෝන දීමේ ශක්තිය තියෙන තාක්කල් එහෙම නැත්නම් අපි ඒකට නොබියව නොපැකිලව දිගට මෝන දෙන තාක්කල් හැමදාම බාධකේ පරදිනවමයි. මොකද බාධකෙට එච්චර ස්ථිර නැහැ. ඒ බාධකේ ඇති වෙන්නේ නැති වෙන්නේ. නමුත් මේ අදිෂ්ඨාන ශක්තිය එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා නම් තපස වැඩෙනවා නම් කෙලස් තවන වැර වැඩෙනවා නම් ඒ යෝගාවචරයට ඒක විනෝදාංශයක් වෙන්න ගන්න. මට බාධා එන එක සාධාරණයි. මොකද මම මේ ජීවිතේම නිවන් දකින්න කැමති වෙනවා නම් ඔක්කොම මගේ පරණ ණය ගන්න දෙන ඉවර වෙන්න eBay. ඔය එන්නේ ණය ගන්න දෙන ටික තමයි. මෙව්ව එකකට හරි පස්ස ගැහුවොත් සාමාන්‍ය ලෝකේ යෝගාවචර ක්‍රමවල ගැලපෙන්නේ නැහැ. එහෙම තමයි මෙතෙක් කල් කරපු කැපකිරීම එක බලනකොටත් තුච්චයි, පාහරයි. යන්න හදන પરමාර්ථයත් එක්ක බලනකොටත් ගැලපෙන්නේ නැහැ. ගේමට කැතයි. ඒ නිසා මම මේ කාගෙන ඉන්න ඕන කියලා සටන් බිබේ මරණේ හොඳයි. ඉතින් මේ කියන කුසීත වස්තු සම්බන්ධ කතාව එහෙම නැත්නම් සාමාන්‍ය සම්මුති ඥාන සම්බන්ධ කතාව අපිට තාටියක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් යෝගාවචරයකට මතුවෙන ඒ අච්චරම බඩගින්න බඩපිරිච්ච ගතිය ලෙඩ වෙච්ච ගතිය ලෙඩ සනීප වෙන ගතිය සීතල ගතිය උණුසුම් ගතිය ගමනන් යන්න ඉස්සලා ගමන පස්සේ කියන ගතියට වැඩිය භාවනා පරියන්කයකට ගියාට පස්සේ සක්මනකට ගියාට පස්සේ එදිනෙදා සතිය පිටවන්න ගියාට පස්සේ කවදාකවත් කාටවත් මේ සමනලයට අතු නැමුණා වගේ ඒ පරියන්කේට සක්මන්ට මේ එදිනදා වැඩවලට සාක්ෂි ඉදිරිපත් වෙන්නේ කරදර තමයි ඉදිරිපත් වෙන්නේ. අන්නේ කරදර ඉදිරිපත් වෙනකොට තමන් කොච්චරක් දුරට මධ්‍යම ප්‍රතිපදා පාවිච්චි කරනවද කියලා. එහෙම නැත්නම් මේ එන අන්තවාදී தത്വයට මධ්‍යම ප්‍රතිපදාව පදනම කරගෙන ක්‍රියාත්මක වෙනවද කියන එක දන්නවනම් ඒ යෝගාවචරයට මේ ප්‍රශ්නේ මතුවීම් පිළිබඳ කරන ප්‍රකාශයම එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ පිළිබඳව කරන විස්තර විභාගෙම තේරෙනවා සර්පයා බෙල්ලෙන් දැල්ලලා තියෙන්නේ වලිගෙන් දැල්ලලා තියෙන්නේ කියලා. ගොඩනෙක් මේ ඉසකෝර සර්පේ වලිගෙන් අල්ලනවා. ඊට මිට වැඩි හොඳ අල්ලන්නේ තු නිකන් එන්නේ. අල්ලනවා නම් අල්ලන්න ඕනේ බෙල්ලෙන්ම අල්ලන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි භාවනා කරගෙන යනකොට සද්ද නිසා වේදනා නිසා හිතවිලි නිසා කොච්චර දෝ බාධා එනවා. උග දෙනෙක් හිතාන ඉන්නවට වැඩිය බුදුරජාණන් වහන්සේටත් ওই තාලෙටම එනවා. දේවදත්තටත් ওই තාලෙටම. සාරිපුත්ත මොග්ගලණාදී මහා ස්වාමීන් වහන්සේටත් එච්චරයි. නැත්නම් තේ ස්වාමීන්සලා කිසිම සූත්‍රයක ඒව ගැන ලියලා නැති ලියමන තමයි කෙලස් කියන්නේ. ඒව ගැන කතා කරන එක තමයි කෙලස් කියන්නේ. උන්වහන්සේලා උත්සාහ කරලා තියෙනවා අපිත් උඹලා වගේම ලේමත් වලින් හැදිච්ච මිනිස්සුયો අපි කතා කරන්නේ මේව පමණයි. කතා කරන්නේ මූල ධර්මයේට මූල කර්මත්තන්ට අදාළ දේවල් විතරයි. අනිත් දේවල් කතා කිරීම ලෝකයක් වටනවා. Tamange හිතත් වැටෙනවා. කෙලස් වෙනවා. මාන පාක්ෂික වෙනවා. ඒසා සූත්‍ර කියවනකොට ඊ타මත්ම කලාතුරකින් නැත්තම් වෙන පසුබිමකට සාපේක්ෂව මේ මම මේ කියන්න හදන කරුණු තිබුණට කිසිම සූත්‍රයක බුදුරජාණන් වහන්සේට වේදනාපු කතාවක් බුදුරජාණන් වහන්සේට ශබ්ද කරදර ආපු කතාවක් බුදුරජාණන් වහන්සේට හිචිලි කරදර ආපු කතාවක් නැහැ. නමුත් සංයුත්ත නිකායේ සඳහන් වෙලා තියෙනවා මාර සංයුත්තේ බුදුජානනාංශේ විවේකීව ඉන්නකොට කල්පනා වුණාලු මේ අන්තංග විතර ගැට ගහ ගන්න ආර්ථික ගැට ගහ ගන්න පුළුවන් තරම් පෞල් රකින්න මේ කම්කරුවන්ගේ ගොවියන්ගේ මේ ශ්‍රමයෙන්ුත් කොටසක් බදු දෙන්න වෙච්ච උනාට පස්සේ ඒ මිනිස්සු කොච්චරක් ඒ ආහාර වේලෙන් කපලා දාන්න වෙනවා මූලික සුදුසුකම්වත් නැහැ දරුවන කන්න දෙන්නත් බෑ ඒ බදු වරගෙන රජ්ජුරුව අන්ධ සුකෝපභෝගී විදිනවා ඉතින් කවදා හරි රජ කෙනෙක් ධාර්මික බදු ඇති කරනවා නම් අනේ මේ දුප්පත් මිනිස්සුන්ට කොච්චර සාන්තියක් කරනද හම්බ කරන දේ කාලා ඉන්න පුළුවන් කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. එතකොටම අදහසක් විදියට මායя කියලා තිනවා ඒක තමයි මං කියේ දුෂ්කර ක්‍රියා කරන්නෙත් නැතුව ගීගී අතාරින්නෙත් නැතුව හිටියානම් අඩුව ගානේ කපිල වස්තුපුරේ අපිට හොඳ මොඩල් එකක් හදලා වෙන්නන්න පුළුවන් දැන් යන් දැන් උනත් රජකම අරන් දෙන්නම් මං මාත් එන්නම් කැබිනට් එකට කියලා වගේ මාරයවිලා කතා කරා. එතකොට සරුවචනanse බැලුවලු මේ කවුද මේ ආපු අදහසට පක්ෂව මේ කතා කරන්නේ කියලා. මාරයා. බුදු වුණාට පස්සෙත් බුදු වුණාට පස්සෙත් සරුවචනanse ඇද්විච්ච මේ කල්පනාවට මෙහෙම බිලිලජ්ජ නැතුව බය නැතුව මාරයවිලි මෙහෙම උදව් කරනවා නම් ඒ මනුස්සයා කරන්නේ එයා පටන් ගන්නෑ. සරුවචනanse අදහසකට පෝර දාන. සර්වඥාන්සාපු අදහසකට පොඩ්ඩක් උඩ ගෙඩි දෙනවා. කාට හරි දෙන්නේ කවුරුවක්වත් නැහැනේ සුද්ධෝදන රජු රෝම කියන්නේ මහාමාය බේරනාථ කියන්නේ යසෝදරාව කියන්නේ රාහුල කුමාරය කියන්නේ මෙයා තමයි එකම කල්යාණ මිත්‍යා කියලා හිතුවනම් මාරයට ගෙටෙන්න ඉඩ දුන්නේ බුදුහාමතුතු තමයි. දැන් ඉඩ දීලා. හැබැයි ඊගාව සැරේම තේරුම් අරගත්තා කවුද මේ වගේ දෙයකට උදව් කරන්න කියලා බලනකොට මාරයා. බුදු වුණාට පස්සෙත් මේ හිතවිලි එනවනම් අපි වගේ නිකන් නරපණුවන්ට මේ පැයක් භාවනා කරන්න කියලා හිතවිලි එනවා කියලා මොන චරිචුරු ගෑමක්ද අපිට තියෙන අයිතිවාසිකම මොකද්ද උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච කතා කතා කරන තරමට හිත කතා කරනවා ඒ තරමටම පරියංගයට කියලා අරමුණක් ගත්ත ගමන් හිත නන්නත්තර වෙනවා ඉතින් අපි හිතනවා නෑ නෑ මම මේ සුදු ඇඳගත්ත නිසා අටසිල් ගත්ත නිසා ශිරි සමාධි සෙන්සුට ආපු නිසා හිතවිලි ගේට් ළඟ තියලා ඉන්න පුළුවන් වෙයි කියලා සෙරප් දෙක ගලවලා දාලා එනවා වගේ ඌව තමයි අමනකම් කියන්නේ. නැත්නම් තකතිරුකම් තපස නැහැ කියන්නේ. ඌව හැම තැනම තියෙනවා. ඒක තිබුණට හිතවිලි තිබුණට වේදනා තිබුණට ඒ ශබ්ද තිබුණට මම ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරිද? එහෙම නැත්නම් ඒ හිතවිලි තියේදී හුස්ම ගන්නවනේ මම මේ හුස්ම ගන්න බව දැනගන්න බැද්ද කියලා බැලුවොත් අපි මායя තමයි විනිවිදලා බලන්නේ. කෙලෙසේ තමයි විනිවිදලා බලන්නේ. හරියට සීතල තිබුණයි කියලා තපතත් අරින්නේ. උණුසුම තිබුණයි කියලා තපසත් අරින්නේ වාගේ භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයට මතුවෙන බාධකෙන් තමයි මිනිහා නොමිනිහා පේන්නේ. ඒ නිසා පැරණි කවියෝ පැරණි සිංහලයා කියලා කියනවා හානා හීය පානා දැහැරෙන් දැනේ ගසක කැපුම ගත මුල පෑදුමින් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අතැල්ලුමින් දැනේ. හැරෙන තාලෙන් කියකි මේක කන්නේ කේල් කා කන්න දැන්නේ පෝල් කා කන්නද කියලා. ප්‍රශ්නේ ඉදිරිපත් වෙන ස්වරූපෙන් පේනවා පටන් අර ගන්නකොටම පරාදයි. පටන් අර ගන්නකොට ඒක ප්‍රශ්නයක් කරගන්න. එයා දන්නේ තපස කියන්නේ මොකද්ද කියලා. එයා දන්නේ මේ වගේ මට ඉන්න නැතුව ගස් කොළන් වලට එන්න හිතවිලි කියන එක. මට ඉන්න නැතුව මේ වේදනාව කියන එක ඇලදොලට එන්නේයි. මට තමයි එන්නේ මම ඒකට ගිහිලා තියෙන සතියෙන් මම ඒකට ගිහිලා තියෙන සීලෙන් මම ඒකට ගිහිලා තියෙන ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දේ මගේ කුසල ඡන්දය මේ හිතවිලි ආවයි කියලා කැඩෙනවද? නැත්නම් සද්දාව බාල්දු වෙනවද? මගේ සීලය කැඩෙනවද? මගේ සතිය කැඩෙනවද කියලා බැලුවොත් ඒ ඒ තපස ගුණෙන් බැලුවොත් ඔය තුනෙන් එකක්වත් කඩන්න මේ ලෝකේ තියෙන කිසිම කෙලෙසකට බෑ. කොච්චර සද්දාවත් මගේ සද්ධාව කැඩෙන්න අවශ්‍ය නැහැ. මට බයින්වයි කියලා කියමු. නැත්නම් මම කාට හරි බයින්වයි කියමු. ඒනත් මගේ ශ්‍රද්ධාව කැඩෙන්නේ ඒක මොකද මේකේ අවස්ථානුකූල වෙන දේ. හොඳට බැලුවොත් ශ්‍රද්ධා මූලයෙන් කැඩෙන්න පුළුවන් නොකැඩෙන්න පුළුවන් කුසීතය කැඩනවා වීරවන්තය කැඩෙන්නේ නැහැ. ඒකෙන් මට වේදනාව, හිචිලියාව, සද්දාව මගේ සීල කැඩෙනවා. ඒව වෙච්ච නිසා මගේ සීල කැඩනවාද කියලා අපි නිකමට හරි ඒ ආපු සද්දෙට වේදනාවට හිතවිල්ලට තිත්තුණු වරපෙන් බනින්න ගියොත් නම් සීල කැඩෙනවා. ඒ නැතයි අතික්‍රමණයට හොම්බට දෙයක් දමලා අනින්න ගියොත් නම් තීල කැඩෙනවා. එහෙම විතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තමයි මගේ තාපස. එනිසා මොන වේදනා සද්ද ආවත් හිතවිලි ආවත් මට තාම පරියන්කේ ඉන්න පුළුවන්. මගේ ශිල්පද කැඩෙන්නේ කැඩෙන්නේ කායික හෝ වාචසිකවමයි දෙකම වෙන්නේ. ඒ තරම් මට විශ්වාසයක් තියෙනකෝ අන්න තපත කියලා කියන්නේ ඕකට තමයි. ඊට පස්සේ මේ අරමුණක් තියෙනවා අරමුණක් නැහැ අරමුණ බලාපොරොත්තු වෙච්ච එකක් නැත්නම් අරමුණ බලාපොරොත්තු නැති එකක් එතන මේ තිබිච්ච අරමුණම නැති වුණා මේ කොයි જાති වුණත් සතිය කැඩුණා නැද්ද කියලා එහෙම නැත්නම් අරමුණ සියුම් වුණාට සතිය සියුම් වෙනවද අරමුණක් නැහැ කියලා සතිය නැති වෙලා යනවද බලාපොරොත්තු අරමුණ තියදී වෙන අරමුණක් ආවයි කියලා සතිය කැඩනවද කියලා බැලුවොත් සතිය ওই මොනම දෙයකටවත් මායින් කරන්නේ අරමුණ තිබුණයි කියලා හෝ නැතුවයි කියලා හෝ බලාපොරොත්තු අරමුණ කියලා හෝ නැති අරමුණයි කියලා හෝ ඒ බව දන්නේවත් සතිය නිසානේ. ඒ නිසා කාට හරි ඒ බාධාවක් කරදරයක් ආපු වෙච්ච වෙලාවක මේ සතිය තියෙන බාට මම ඉඳගෙන කරන භාවනාවක නම් සද්ද වේදනා හිතවිලියාවට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ආනාපානෙ මුල් කරගෙන යන කෙනෙක් නම් හිතවිලියාවට මොකද හුස්ම ගන්නව නේද? සද්ද බාහිර යාට මොකද හුස්ම ගන්නව නේද? වේදනාව දැනුණට හුස්ම ගන්නව නේද? වේදනාව අස්සෙන් මට බැරිද ඉඳලා හිටලා හුස්මක් බලන්න. සද්දේ අස්සෙන් ඉඳලා හිටලා මට බැරිද හුස්මක් බලන්න. හිතවිලි අස්සෙන් බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒකට කියන අපි ගඟ දිගේ ඉහළට පීරනවා කියලා. එතකොට අපි වේදනාව සද්දේ කතා කරන්න යන්නේ ඒක කතා කරන්නේ මම ආනාපානය කරනිනකොට මට හිතවිලි වගේක් ආවා. මට හිතවිලි තියෙද්දිත් මට ආනාපානෙ මෙන්න මේ මේ විදිහට බලන්න පුළුවන් කියලා තේමාව යන්නේ ආනාපාන දිගේ. කතාව යන්නේ ආනාපාන දිගේ. මේ ආගන්තුකය කොච්චරද එනවා. යෝගාවචරය කුසීතෙක් නම් යෝගාවචර තපස නැත්තම් මේ ප්‍රශ්නේ ආරම්භ ප්‍රශ්න මූල් කළා තමයි කියන්නේ මේ බලන්නකෝ ඉඳගෙන ටිකක් වෙලාවට හිතවිලි ආවා. දැන් මම මොකද කරන්නේ? ඒතර හිතවිලි කොහොමද ජයගෙන ඉවරයි. හිතවිලි මුලතන දීලා තියෙන්නේ. ඒ වෙනුවට යෝගාවචර කවදා හෝ මම මේ හිතවිලි එන්න ඉස්සලා කිව්වේ මේ භාවනාවයි. ඒක කරගෙන ඉනකොට මට මේ මේ විදිහට අරමුණ වැටුණා. මේ හිතවිලි ආවට පස්සේ අරමුණ මට වැටුනේ මෙහෙමයි කියලා හිතවිලි ඇස්සේ මේක බලන්නත් බලලා දකින්නත් දැකලා කමටහන් සුද්ධ කරන වාටාවටත් දෙන්න තරම් පුළුවන්කමක් තියෙනවනේ නිවන එච්චර ඈත නෙමෙයි තියෙන්නේ. මෙතන ඉන්න කට්ටියට බෑ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඒක ඒ විදිහට ඉස්මතු කරලා ඔප්ප ගන්නවලා තෙද ගන්නවා ලියන්න දන්නේ නැති නිසා කුසීතයි කියලා කියන්නේ. නැති නිසා නෙවෙයි ධාතුවක් හමුනොත් මණිකක් හමුනොත් ඕක කතලකඩේ දාන්න එපා. ඒකට සුසු කරඬුක තැම්පත් කරන්න. එනිසා කොයි වෙලාවක හෝ සද්ද තියෙන වෙලාවක ආනාපාන දකින්න පුළුවන් වුණා නම් සද්ද නැති වෙන වෙලාවේ දකපු ආනාපානට වැඩි වටිනා කරලා කියලා දෙන්න ඉගෙන ගන්න. කොයි වෙලාවක හෝ සිතවිලි අස්සෙන් ආනාපාන දකින්න පුළුවන් වුණා නම් හිතවිලි නැති වෙලාවේ කරන ආනාපානට වඩා මට මෙන්න මේ හිතවිලි තියේදී ඉස්සල්ලාම වතාවට මට මේ තාම ඉඳගෙන ඉන්න බව මට වැටහුණා. තාමට හුස්ම ගන්න බව වැටහුණා කියලා. ඒ හුස්ම ඉස්මතු කරන්න දන්නවනම් කියන්නේ ප්‍රතිපදාව ඉස්මතු කරලා කෙලෙසේ යට කරන්න දන්නවනම් ඒ ගත්ත පාඩම සංසාරේ කවදාවත් අමතක වෙන්නේ ඒ ඒ ශිල්පේ ඒ ප්‍රශ්න අධ්‍යය බලන හැටි ඒ තපස මායයට අයින් කරන්නත් බෑ. කෙලෙසකට අයින් කරන්නත් බෑ. ඒ කෙලෙස් එන්න එන්න පීයක් මොහත් වෙනවා වගේ කපන්න කපන්න පීයක් මොහත් වෙනවා වගේ මොහතක් එන්න ගන්නවා. ඉතින් මෙන්න මේ මිනිස්සෙකුට හම්බෙලා තියෙන මේ ජීවිතේම විපරිණාමයකටපත් වෙන්න පුළුවන් ගැතිය. නැත්නම් පරිණාමයේ එහා තැනකට යන්න පුළුවන් ගැතිය. තිරිසනුන්ට නෑ. තිරිසනා සාජයක ඉන්නේ. ඌට පරිණාම වෙන්න බෑ. ඌ ඉන්නේ කට්ටක් ඇතුලේ. මනුස්සයාට විතරක් පරිණාමයටපත් වෙන්න පුළුවන්. හැබැයි කුසීතයට බෑ. ඒකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපේ මනස අපි ඉන්න පරිසරයේ හැටියට මේ සංස්කෘතිය හැටියට දැන් මෙට්ට ඇහිවිලා තමයි තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මෑතකර පරීක්ෂණෙන් දැකලා තියෙනවා කොච්චර මෙට්ට ඇහි වුණත් ඒක වෙනස් වෙනරන්න පුළුවන්. ඉස්සර රුචි වෙච්ච දේවල් අරුචි වෙන්න පුළුවන්. ඉතින් අරුචි වෙච්ච දේවල් රුචි වෙන්න පුළුවන්. ඉස්සර එපා කියපු දේවල් ඕන වෙන්න පුළුවන්. ඕන වෙච්ච දේ එපා වෙන්න පුළුවන් අන්න ඒ බව පිළිගන්න කෙනාට මගේ මනස ස්නායු පද්ධතිය ඕන විදිහකට හැද කරන්න පුළුවන් කියලා මේ ඒකේ තියෙන මේ කර්මන්‍යකම කුඹලෙක්ගේ අතරගත්ත මැටි පිටින් පහනක් ඕන පහනක් හැදුවයි කලයක් ඕන කලයක් හැදුවයි ගුරුලීත්වක් ඕන ගුරුලීත්වක් හැදියයි පළදම් මුට්ටියක් ඕන වට්ටියක් මුට්ටිය හදයි අන්‍ය වගේ කාගේ මනසද මේ වගේ තපස්කුණේ තියෙන්නේ? ඒ තපස්කුණේ තියෙන කෙනාගෙන් ඕනෙම මැටි වලින් ඕන දෙයක් හදාන්න පුළුවන්. අන්න ඒ ගතිය නැතිකමට කියන ඔලොමලකම කියලා. එහෙම නැත්නම් මෙට්ටහිකම. ඒ ඒ මේ පද්ධතියෙන් එහාට ගිය ගමන් ඉතින් හටම් කරනවා. ඉතින් අරක බෑ මේක බෑ කියලා කෑ ගහනවා. ඉතින් ඔක්කොටම සරුවච්චන් වහන්සේ තරන්නම් තපසුගුණේ පහළ වෙන එකක් නෑ. ඔක්කොටමත් පතේ බුදුරජාන් වහන්සේලා වාගේ රහත් වෙච්ච ගානට නැතුව ඇති. නමුත් අපි ළඟ තියෙන මේ තපස් ගුණය ඉස්මතු කරන්න බැරි නම් ඒකට කවුරු හරි පිටිපස්සෙන් ඇවිල්ලා කෙවිතෙන් එන එන දඟලන්න වෙනවනම් හරකෙක් වගේ ඒ තපස් ක්‍රමෙච්චර තෙදක් නැහැ. ආඩම්බරයක් නැහැ. ඒක තමයි හැබැයි පටන් ගන්නකොට කවුරු හරි ඒකට පොඩ්ඩක් සත්පුරුෂයෙක් ඇවිල්ලා කියලා දෙන්න. කියලා දුන්නාට පස්සේ Taman තුලින් ප්‍රශ්නයක් එනකොටම ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන හැටි තේරුම් ගන්න පුළුවන්කමක් එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ දිහා විසඳන ස්වරූපෙන් තපසෙන් හැකි සංඥාවෙන් ප්‍රමෝදයෙන් ප්‍රශ්න දිහා බලන්න පටන් ගත්තට පස්සේ මුළු ලෝකෙම හාස්‍යයක් විතරයි. ඒ මොකද කොච්චර ඒ පින්ඩපින් තිබුණත්, දක්ෂකම තිබුණත්, පහසු සුසුකම් තිබුණත් මේ ක්‍රමයට යෝනිසමස්කාරයෙන් බලන්න බැරි මනුස්සයාට බෑම තමයි. මොන තාලෙන්වත් බෑ. මට පුළුවන් කියන හැකි සංඥාව තිබුණත් ඇති කියලා බුදුහාමුදුරු කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු කියලා දෙන්න පුළුවන්. ඔයිට වැඩි ප්‍රශ්න ලෝකේ තියෙනවා. ඔය මොනවා වුණත් අතප්පයක් කැඩලා නැහැ. අලුතින් කරන්න කිසිම බාධාවක් නැහැ. ඒ tie හැම වෙලාවෙම බිඳුවට බැලලා ආයෙ පටන් ගන්න එක කවදාකවත් පසුබෑමක් නෙවෙයි. තමන්ගේ ශිල්ප ක්‍රම සහ විදි නැවත නැවත යෙදුවත් ඒක කවදාකවත් බැල්ලේ ගැහුවත් බඹරේ කරකිනවා වගේ තමන්න තේරෙන්න පටන් අර ගන්නම් බිඳුවටම බහින්නවා. ඉතින් අපිට මේක කරන්න බැරි මාන්නේ නිසා. අපි හිතන්නේ මං වගේ කෙනෙකුට දැන් බුදුහාමර කෙනෙම හිතුවනම් එහෙම මට කවදාකවත් හිතවිලි එන්න බෑයි කියලා. උන්වන්සෝ සංයුත්නිකායේ තියෙන සූත්‍රය කියන එකක් ලියලා දෙන එකක් නෑ අපිට. ඔක්කොමලා හිතන්නේ මේ බුදු වුණාට පස්සේ මොනවද ආයේ තවත් හිතවිලි එන්නේ කියලා. නමුත් සංයුත්නිකායේ කිසිම පැකිලීමක් නැතුව උන්වන්සේ කියලා තියෙනවා. වේදනාවක් ඇවිල්ලා ඒ සාක්්‍ය ජනපදයට ගියාට පස්සේ ආනන්ද සෝන්තර කතා කරලා තියෙනවා අද සාක්්‍ය ජනපදේ ගොඩක් ඇවිල්ලා නෑද ඇවිල්ලා ඉන්නවා. මට ඉඳගෙන ඉන්න බෑ. මට කොන්දරි දෙනවා. බණ ටිකක් කියන්නේ කියලා එතරම් දෙපට සිවුර දාගෙන එතන බුදියාගෙන ඉඳලා බණ ඉවරනාට පස්සේ ආනන්ද හැමදාම කියනවා බණ ටික හරිම හොඳයි කියලා. මට ඉඳගෙන ඉන්න බැරි තරම් කොන්දේ අමාරුයි කියලා. ඉතින් මේ බුදු වෙච්ච බුදුහාමුදුරන්ට කොන්දේ අමාරු වෙනවනම් නිකම්ම නිකන් නරපණුවන්ට කොමන කතාවද? අපි කොන්දේ අමාරු ආපුවම අඬා වැටෙනවා. ඒක කියන මට බෑ ආනන්ද මේ වැඩේ කරපන්. මම වැටිලත් පැත්ත වැටලත් බුදියන් මේ බණ කියන තැන එතන බණ මඩුව ගාවේ ධර්මාසනයේ ගාවුදි. බුදුහාමුදුරු අපි අදහන්නේ එහෙම උත්මේ. ඒක මේ බුදුහාමරගේ නුගුණ කතියක් නරකයක් නෙවෙයි. ඉතින් අපිට නිඳ වැඩිච්චා මොකද්ද කියන්නේ? අපිට කොන්දේ අමාරු ආපුවා මොකද්ද ඔකට තියෙන චෝදනාව? ඒ වගේම සද්ද කරදර ඒ මුගලන් ස්වාමීන් වහන්සේ සාරියුත් ස්වාමීන් වහන්සේ දෙනවම පොයේ දවසක නාලා හොඳට තට්ටේ ගාලා කෙස් බාලා. තෙල් ටිකක් ගාගෙන බුදියානිනකොට මේ භාවනා කරනකොට ඒ කඩප්පුලි යකෙක් ගිහිල්ලා ඇන්නලුට ඔක්කක් මුගලන් ස්වාමීන් වහන්සේට ළඟ ඉන්න කරන සද්දය ඇහින්නේ. අර ස්වාමීන් වහන්සේ ධානයෙන් නැගිටතර පස්සේ අවලු ආයසුතු වහන්සේ මට ඇහෙන තරමේ මෙන්න මේ හිරියරයක් කරලා ගියා මෙහෙම කඩප්පුලි යකෙක් හසවලා වැඩේ කරේ උඹට දැනුන්නේ නැද නැගිටතර පස්සේ ඉසිකක්කම තාම තියෙනවා කිව්වලු. භාවනාදී බාධාකුනේ නැහැ කිව්වා. නැගිටට පස්සේ මොකද එහෙම යක්කු ඉන්නවා මේකේ. අර තට්ටේට ඔක්කක් අයින් හිටින් අපිටත් හිතනවනේ සමහරවල්. ජී ඒකට වාදනය කරලා තියෙන මොගලන් මහ ස්වාමීන් වහන්සේ අපිට ඔක්කක් කරනවා අපි මොකද්ද කියන්නේ. මොකට බැරි වේද කරන්න කරන්න පුළුවන් අපිට තියෙන එක නෙවෙයි ඔක්ක කාගෙන ආනපාන බලන්න පුළුවන් නම් යකාරේ තොක්කක් වදිනවා. අපි ගොත් මේ මියාකට එන්න ගහන්න ඕනේ උගේ අම්මට යකෝ මේ භාවනා කරන ආමුදු කෙනෙකුට නේද මට නේද ඇන්නේ කියලා අපරාධෙ නිකම් මේ කුණු අරප ගියාගෙන නිකම් පෙට්‍රල් පුච්චන්නේ ඒකට තප්පත නැහැ එතනදා හිතට නම් එයි උත හොඳ වැඩක් උගන්නන්න ඕනේ කියලා නමුත් තීරුම් අරගන්න අපේ මහා සාක්‍ය මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා මුගලන් ස්වාමීන් මේ ඇයි ත්‍රිපිටකයට දැම්මේ ඇයි ත්‍රිපිටකයට දැම්මේ මොකද ලැජ්ජ කරන්නද මේ මහා ස්වාමීන් වහන්සේලාට එහෙම නැත්නම් උඹලට කවදාකවත් යක්කු ප්‍රේත දෝෂේ ඉන්නේ නැති වෙයි කියලා කියන්නේ නැහැ. ඕන එකක් එන්න පුළුවන්. මොක දුන්නත් ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්න බයි සතිය පිටවන්න පුළුවන්. ඉඳගෙන බයි තියෙන සද්ධාව කඩන්නේ නැහැ. ඩොක්ක කන්නයි කියලා කැඩෙන්නේ නැහැ. සීල කැඩෙන්නේ නැහැ. අපට තියෙන ගමන යනකොට නිතරම බලන්න මේ කවුරු මොන ආලිසම් කරන්න ගියත්, කොකනට්ටම් කරන්න ගියත් මගේ සද්ධාව කැඩුණොත් ඌ දිනුම් මම පරාදයි. එච්චරයි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන තාලෙම දාන්න නඩුව පරාදයි. මොකද ඒක ප්‍රශ්නයක් කරගෙන. එතකොට අර අනිත් පැත්තෙන් කහින කෝක නට්ටම් කරනවා ඒක කොහොමද දෙනු? තපත නැහැ. ඒක නිසා මේ තපත ගන්න හදේවනාච බාණ පණිතානන්ත සේවනා පූජාච පූජනීය නම් ඒ තම මංගල මුත් මං ආදී ගුණ සාගරයක්. පොඩි එකක් නෙවෙයි. ඒ ගුණ ටික මේ තපත කියන ගුණේ දක්වා එනකන් මංගල ලෞකික කාරණා මේ තපෝච භ්‍රමචාරියංච කියන පැත්තට එනකොට මේක දැන් ආධ්‍යාත්මික පැත්තට හැරිලා. ඒ නිසා යෝගාවචරයට භෞතික ඥාන සාමාන්‍ය බුද්ධිය දැන් එයා පාවිච්චි කරන්නේ මොකටද? ඉදිරියෙන් තියාගත්ත සතිය, ඉදිරියෙන් ගත්ත මූල කර්මස්ථානේ, ඉදිරියෙන් තියාගත්ත තමන්ගේ අරමුණ ඔය මොන්න හැල හොල්මනක් ආවත් කැඩෙන්නේ කඩන්න බෑ මොන තරම් සද්දයක් ආවත් හුස්ම ගන්න එක වළක්වන්න බෑ. හුස්ම ගන්නක දැනගන්න එක වළක්වන්න බෑ. හුස්මම නැති වුණත් හුස්මේ සතිය පින හුස්මම නැති වුණත් සතිය කැඩෙන්නේ නෑ. හුස්මේ ඉඳලා පිම්බිම ඇකිලිමට ගියත් සතිය කැඩෙන්නේ නෑ. මට එපා වෙලා නැගිටලා ගියත් සතිය කැඩෙන්නේ නෑ. ආන් මේ විදිහට දියටින් ඉඳරගෙන යන මිනිස්සෙක් වාගේ අතරගත්ත කොඩියක් සෙනඟක් මැද අරගෙන යන කෙනෙක් වගේ එල්පිරිච්ච කලයක් ඔළුවේ තියාගෙන කඳුලක්වත් බිම් වට්ටන්න නැති වෙන්න මහා තැනකක් මැද ගෙනියන කෙනෙක් වගේ හැම ඉරියව්වකදීම මතුවෙන ප්‍රශ්නයකදී මම කල යුත්තේ මගේ තපස මගේ තියෙන මේ ගංගා දිගේ ඉහළට පීන ගතිය මොකද්ද කියන එක යෝගාවචරය ලෑස්තිලා යන්න තේ හිටියොත් පරාදයි වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ කොයි දේ වුණත් මේ සද්ධාව කැඩෙනවද? මේ සීල කැඩිලාද? මේ සමා සතිය කැඩිලාද කියන තුන යෝගාවචර නිතර පිරිසිදු බලන් උත්සාහ කරනවා නම් ඒ යෝගාවචරණ තේරෙයි මේ ගැන බෑ කියන හැඟීමෙන් බැලුවොත් බෑම තමයි. හැකි සංඥාවෙන් බැලුවොත් අපි ළඟ තියෙන ඕන තරම් ක්‍රමසා විදි. ඒ විතරක් නෙවෙයි කවදා හරි යෝගාවචරය ඒ වගේ මතුවෙන ප්‍රශ්නකදී මේක විසඳන ස්වරූපයෙන් බලන කෙනාට ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍රයා කවුද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. කොකා තේරෙන්නේ ඉගිලිනකොට තමයි. බැලූ බැල්මට නම් කන කොකාද සුදු කොකාද කියන්න බෑ. ඉගිලෙන්න ඕනේ. ඒ නිසා අපිට මතුවෙන ප්‍රශ්නවලදී අපිට දැනගන්න පුළුවන් මෙයා බාලීක්, මෙයා පඬිතියෙක්, මෙයා ඇසුරු කළ යුතු නෑ, මෙයා ඇසුරු කළ යුතුයි. ඔය දෙන්නම නැතුව නිවන් දකින්න බෑ. පඬිත්වයොත් එක්ක විතරක් ඉඳලා නිවන් දකින්න බෑ. මෝඩෙත් එක්ක ඉඳලා තනි කර ඉඳලා නිවන් දකින්නත් බෑ. මෝඩයා සහ පඬිතයා දෙන්න අතර තියෙන වෙනස පාටින්වත් ගඳෙන්වත් මොකෙන්වත් නෙවෙයි තියෙන්නේ. කාරණාව කාඩ් පස්සේ එළඹ සිටි සීයේ නැත්තම් තපසෙන් වැඩ කරනවද නැද්ද කියලා. ඒ නිසා යෝගාවචරයට මතුවෙන මේ හැම ප්‍රශ්නයක්ම කර්මක්ෂය වීමක් වෙනවා එක පැත්තකින්. අන්තික යෝගාවචරයාගේ එළඹ සිටි ගතිය. මං කියන්නේ එනේ නෑ මේකේ මේ වෙන්න ඕනේ කියලා. එහෙමනම් කරන්න බෑ. නමුත් වෙනදාට වැඩිය බාධාවක් එනකොට ඒකට සැලෙන්නේ නැතුව මුණදීමේ ශක්තිය කියන මේ පටන් ගන්න මේ ආරම්භේ මේ අවුලව ගන්න තැනයි මම මේ කතා කරන්නේ. ඒක තාමත් මම හරි මොකද අපි මාන්නක්කාරකම් නිසා, තණ්හාව නිසා, දෘෂ්ටි නිසා අපිට කරදර නොආ යුතුයි කියන අමන වෙලා තියෙනවා, තකතිරු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන තාණයෙන් පෙළලා තියෙන්නේ මේකට මොකක් හරි විශේෂ හේතුවක් ඇති. මේ මගේ අවිද්‍යාව, මගේ තණ්හාව කියලා හිතන වෙනුවට මේක පිටින් බාහිර දෙයක් හොයන්න හදනවා. ඒක හොයන හැම වෙලාවෙදීම හීනමානකට වැටෙනවා. මොන හැම වෙලාවෙකීම ඉච්ඡා බංගත්වයකටපත් වෙනවා. බුදුහාමුදුරු කියන්නේ අපිට අන්නේ ඉච්ඡා බංගත්වයක් පහළ වෙන වෙලාවේදී ශ්‍රද්ධාව දෙන්න පුළුවන් තරම් වටිනා ගුණ කඳක්. ඒ වෙලාවේදී අපි බුදුන්ගේ දරුවෝ බුද්ධ පුත්‍රයෝ බුද්ධ දුහිතෘකාවන් වශයෙන් කල්පනා කරලා බුදුහාමුදුරුවෝ ක්‍රම සාවිදි පෙන්වන්නේ හැබැයි තපත කියලා දෙනවා. මෙන්න මෙතනදී තමයි මිනිහා නොමිනිහා වැටහෙන්නේ. ඒ නිසා කරදර නැති වෙලාවේදී කරන භාවනාවට වඩා විපස්සනා යෝගාවචරයගේ කරදර කංකටළු මැද කරන භාවනා තමයි වටිනාකම තියෙන්නේ. කමඨාන් සුද්ධ කරන වෙලාවට හුඟක් මම අහන ප්‍රශ්නයක් තමයි. කරදරයක් නැතුව හොඳට ආනාපාන චීනකොට තියෙන සතියක්. සද්ද වේදනා හිතවිලි මැද පතන තතන ආනාපාන පවත්තන සතියක් ගත්තොත් කොයි එකද වඩා හොඳ කියලා. උගදෙනකොට මේ ප්‍රශ්නේ අහුවට සමහරලාට හොඳට උත්තර දී ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට තේරෙනවා මේ කරදර මැද්දේ පවත්තන සතිය තමයි වටින්නේ කියලා. නමුත් හැමදාම චරිචුරු ගන්න. හැමදාම කරදරවලට දෙස් දෙනවා. කරදරවලට සාප කරනවා. කරදරවලට සාප කරනවා කියන්නේම තපසක් නැහැ. ඉතින් යා කවදාකවත් කැමති නෑ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නට ඕන කරලා තියෙන්නේ මේ බෙන්ස් කාර් වල ගිහිල්ලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මේ හයිවේ එකේ ගිහිල්ලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. කවදාකවත් බෑ. ඒ වෙනුවට තපසට ගියේ කනට පැමිණි කරදර බුදුම ශාන්තිකර තේරෙන පටන් අර ගන්නවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා භාවනා කරලා මේ ජීවිතේදීම කෙලස් කෙවෙන එකනට පරණ පුරුදු පරණ එකතු වෙච්ච කර්ම වහ වහා ගෙවෙන්න පටන් ගන්නවා කියලා. යාට තේරෙන්න පටන් ගන්නවා වෙන කෙනෙකුට නැති තරම් කරදර මා කරා එනවා සමහරව අසාධාරණ දේවල්. හැබැයි සතුටක් ඇති වෙනවා. මේ ඉවර කරන්නයි හදන්නේ. මේ සාමාන්‍ය සංසාරේ දුකට තියෙන එකනට ඕන තරම් කාලයක් ප්‍රතිසන්දෙන්න ඉඩ තියෙනවානේ. මේ ජීවිතයේම මාර්ගඵලයකට යන පස්චිම භවික පුද්ගලයාට කර්ම වැඩි වැඩියෙන් එන්න පටන් ගන්නවා කියන්නේ. ඒක මේ අඟුලිමාල චර්චේදී බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. දැඩි තපතක් අතර ගනි. එහෙම නැතුව 999ක් ගණන් කරලා කපපු ගාන ගණන් නොකරපු ගානත් එක්ක අපායට ගියොත් ආය බුද්ධ කල්ප කීයක් ගොඩ එන්න වෙයිද නැහැ. ඒක ඉතින් හොඳටම ෂුවර්. ඒ නිසා දැන් හැම ඉරියව්වෙම හැම තැනකදීම සතිමත් වෙන්න කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා හැමදාම පිටපාති කරගෙන එනකොට කවුද හරි අඹ ගහකට ගලක් ගැව්වොත් මේ ස්වාමීන්ගේ තට්ටේට වදිනවා. කවුරු හරි කුණු බාල්දියක් වෙච්ච කිරුවොත් ඒක ඇඟට ඇවිල්ලා වැටෙනවා. කවුරු හරි වටපිට ඇල්ල කෙල ගැහුවොත් මේ ශාංශ ගැඟට වදිනවා. ඉතින් හැමදාම එනකොට ලක්ෂයක් නඩු. බුදුජානක වහන්සේ කතා කරලා කියනවා "ඔව්වයිදී ඔය පොඩි පොඩි දේවල් ඉවසගෙන ඔතන සතිය පැවැත්වුවේ නැත්තම් මරණ මොහොතේදී ඔබ කොතෙන්ට යයිද දන්නේ එතකොට කෙලින්ම ඔළුව යටට කඳ උඩට තියලා අපායට වැටෙනවා. ඔබ දන්නවා කපපු ගාන. ඒ නිසා ඔය පුංචි පුංචි ටික විදපන් කියනකොට එන දුක් ඒ ශාන්සි තාම සතුටෙන් ආ බුදුහාමරයිල මතක් කරනවා. අද මේ මේ කරදර වුණා. ඊට පස්සේ කී බුදුරජාණන් සඳහන් කළ තියෙන ওই වැඩේ ওই තීන්දුව වෙලා තියෙන්නේ. ඔබ නිවන් දකින්න හදන්නේ. ඔක්කොම පරණ තිබුණ එරියස් එක්ක එන්න පටන් ගන්නවා. ඒකට පේනවා හරි අසාධාරණ චෝදනා කියලා. හැබැයි ඒකට සතුටක් තියෙනවා මේ මේ ඉදිරිපත් වෙච්ච මනුස්සගේ දෝෂෙ නෙවෙයි කර්මක්ෂය වීමක් වෙනවා. කර්ම ගෙවීමක් වෙනවා. ඒ කර්ම ඒ විදිහට ජයග්‍රාහීව බලන කෙනාට තවදුරටත් කර්මයක් වෙන්නේ නැහැ. එයා දන්නවා මේ පුළුවන් මේ වෙලාවේ ගෙවලා දාන එක ලේසියව මරණ මොහොතදී ආවොත් මට කොහෙ යන්න වෙයිද දන්නේ. ඒ නිසා එයා ආරාධනා කරනවා එන්න තියෙන කර්ම ටිකට එන්න. බෝධචර්යවතාරේ කතුණු වහන්සේ පාපෝච්චාරණේ කියන පරිච්ඡේදය ලියලා තිනවා. මට දැන් භාවනා කරනකොට වැටහෙනවා මායතින් වෙච්ච කර්ම. අපිට ඩොං ගන්නවත් මතක නැහැනේ. අනුන්ට කරපු දේවල්, මෝඩකමට කරපු දේවල්, වෙච්ච දේවල්. ඒක නිසා කොතනක හරි කර්ම රැස් වෙනවා. ඒ නිසා මම අද බෝධිචර්යාවට නැත්තම් බෝධිචිත්තයට ආරාධනා කරනවා. ආරාධනා කරන නිසා මං ඉල්ලා හිටිනවා. නැත්තම් ආරාධනා කරනවා. මයිලඟ තියෙනවා නම් පරණ කර්ම වහ වහ කැට පිටින් තොග පිටින් මට පැමිණේවා. පටිපේම ගෙවම් කරලා මට බෝධිචිත්‍ය ඇතිකරන්න ඕන නිසා පාරේ කවුරු හරි කොහෙට කියලා ගැහුවත් මගේ ඇඟට වැටේවා. කවුරු හරි මල පහ කරනවා නම් ඒක මගේ මගේ ඇඟ වැසිකිලියක් වේවා. කුණු විෂ කරනවා මගේ ඇඟට වැටේවා. අසාධාරණ චෝදනා එන තාක්කල් වැටේවා. මට ඒක හොඳ ධෛර්යයක් වෙනවා. හොඳ පන්නරයක් වෙනවා. මගේ බෝධිචිත්‍යෙට ගත්ත ආරාධනාව අදිෂ්ඨානය සාර්ථකුණයි කියලා. ඒක නිසා ලෑස්තිලා යනවා කියලා මේ තනි වචන මේකට අපි ලොකු සඳහන් කරන්නේ. ලෑස්තිලා යනවා කියලා කියන්නේ අනිත්‍ය සංඥාට ලෑස්ති. වෙන ඕන දෙයකට ලෑස්ති. එimhe ලෑස්තිලා යන මනුස්සයට කරදර නොනිනවම නෙවෙයි. නමුත් මේ කරදර යා විනෝදාංශයකට ගන්න. මගේ අදිෂ්ඨාන ශක්තියක් නිසායි මට මේ කරදර ඔක්කොම ඉන්නේ. ඉවර කරන්න හදන්නේ. ඒක නිකන් අරියට පහනක් ඉවර වෙලා දැල්ලයි පහනයි තෙලු සේරම පත්තු වෙනා වගේ එන්න පටන් ගන්නවා. ඒකේ අවසාන ජවනිකා. ඒ නිසා යෝගාවචරයක් මේවා ඉවසන හැටි මහ පොළොවට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. දෙයයන් බ්‍රහ්මයන්ට තේරෙනවා. මේ නොයවසනා දුකක් ඉවසගෙන මේ යන්න හදන්නේ මේ මෙතෙක්කල් කරපු සංසාරගෙන පේවා ගෙවම් කරලා මේ Tamanට ඉදිරිපත් වෙනවා මේ වෙලාවට කවුරු හරි මිනිස්සෙක් ඉදිරිපත් වෙනවා වැස්සක් ඉදිරිපත් වෙනවා කැස්සක් ඉදිරිපත් වෙනවා ඒ එකකටවත් ආත්ම සංඥාව දෙන්නේ මේ මගේ කර්ම ගෙවීමක් සිදු වෙන්නේ කියලා වැඩි වැඩියෙන් කෙවෙනකොට තේරුම් අරගන්නවා වැඩි වැඩියෙන් මම සුදුස්සෙක් වෙනවා. අස් බුද්ධ මේ ඒ බෝධිචර්ය අවතාර කතුතුමා කියනවා නම් බෝධිචිත්තයක් ඇති කරගන්න. ඒ නැත්නම් අපි තේරවාද ක්‍රමයේ කියන තපස. මම දැන් තපස ආපු නිසා අසාධාරණ චෝදනා ඉන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ තපස පැත්තෙන් අසාධාරණ චෝදනා පැත්තෙන් බැලුවොත් ਸਰුවචනංශේ දේවාති දේවයි බ්‍රහ්මාති බ්‍රහ්මයි උසස්ම සම්පatti උසස්ම පූජාවල් ලැබු උත්මේ වහන්සේ වගේම අන්තිම බැනුම් අහන්නන්ගෙන් අන්තිම බැනුම් ඇහිමෙත් උත්මයන් වහන්සේ බුදුරජාණන් විතරේම නින්දාවලට ලක් කරලා නැහැ කවුරක්වත් නමුත් ඒක බුදුරජාණන්සේගේ ගුණයක් වුණා මිසක් ඒ නින්දා කරපු අයට හානියක් කිරුවෙත් නැහැ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පෙන්ලා දුන්නා මේ නින්දාවලින් මගේ බුදු ඥානෙට මොනව වෙන්නේ මගේ මේ නින්දාවෙන් මම මේ කරන ප්‍රකාශන මොනක්වත් වෙන්නේ විදියට ධර්මයේ ධර්මයමයි ඒ නින්දාවෙන් පෙන්නන බොල්. ඒව පිටකාටුව විතරයි. පවන් අත්තක් කරන කුල්ලක් කරන වනපු ගමන් සීරම යනවා. ඒව ළඟ තිබුණයි කියලා බුදුරණන්සේ එච්චර මේ දේශපාලනච්චෙක් වගේ වෛශ්‍යාවක් වගේ විභූතන පාන කෙනෙක් වගේ කියාපාන්න යන්නේ මොකද ඒව තිබුණයි කියලා ඇඟි ගෑවෙන්නේ නැත්තම්. ඒක තමයි ਸਰවචනාංශේ බුදු වෙන්න ඉස්සලා දවසේ ඊන හතරක් දකින්නකොට උන්වහන්සේ අසුචි කන්දක ඇවිදිනවා දැක්කා. ගෑවෙන්නේ අස්චි කන්දක විදුන වෙන කෙනෙක් ගිහිල්ලා නැහිනවා. ගෑවෙන්නේ නැහැ මොකද උන්වහන්සේ දන්නවා මේ භාවනා කරලා දියුණුවක් එනකොට අසාධාරණ දොස් එහෙම නැත්නම් අසාධාරණ චෝදනා ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒක මේ ගමනට ආශිර්වාදයක් කරගන්න දන්න කෙනාට තපස දන්න කෙනෙක් කියලා කියන්න ඒක මේ බාධාවක් කරන අනුන්ට කෑ ගහනවනම් අපි ඉල්ලන්නේ අපිටත් වැඩිය නිහින මිස්සකින්නේ මේකට උත්තරය. කාටවත් බෑ මේකට උත්තර දෙන්න. තමන්ගේ සද්ධාව තමන් අදහනවා නම්, තමන්ගේ සීය තමන් අදහනවා නම්, තමන්ගේ සතිය තමන් අදහනවා නම්, ඒක නා මුද්‍රජානස් කියන්නේ නාබි වදති, නාබි නන්දති, නාජ්ජෝස තිට්ඨති. තමන් කරා පැමිණෙන කරදර වචනට දාන්නේ නාබි වදති. නාබි නන්දික අභිනන්දනය කරන්න යන්නෙත් නෑ මේක නොවේවා වේවා. නාජ්ජෝස තිට්ඨති ඒක අල්ලගන්නෙත් නෑ මේ ඔක්කොම ඇවිල්ලා යන දේවල්. ඒ යන දේවල් වලට නතර කරගන්නේ අහ කන කුණු කන්දල් කරේ දාගන්නේ ඔය කියන තපස නැතිකම නිසා. ඒ නිසා තපස ගුණය ඒක වශයෙන් එන්නේ නැහැ. ඒක එන්නේ රාසේවනාච වාලාණන් ආදී ගුණ රාශියක් පෙරීගෙන පෙරීගෙන පෙරීගෙන ගියාට පස්සේ මෙයා පරිණාමයේ මනුස්ස පරිණාමේ සුවිශේෂී තැනකට යන්න හදනවා. ඒ සුවිශේෂී තැනට යනකොට ඒකට කියන්නේ පටිශෝතගාමි. ලෝකයා යන්න හදන මේ කාම සම්පatti ලාභ සත්කාර සිලෝක මෙයාට නැහැ කියන එක නෙවෙයි කියන්නේ. නමුත් ඒව නෙවෙයි ඉදිරියට ගන්නෙ අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියන తాදී ගුණය, තපස ගුණය වැඩෙන්න පටන් ගත්තා පස්සේ මේ මිනිසා තවදුරටත් මිනිසෙක් නෙවෙයි. මිනිසෙක් නම් ඕවා එනකොට බය කරත හැකි, චලනය කරන්න පුළුවන්, කම්පණය කරන්න පුළුවන්, කුප්පණය කරන්න පුළුවන්. බුදුජානන්සේ දේශනා කරේ අකුප්පාමේ චේතෝ විමුක්ති. මාව මාව කුප්පන්න දැන් කාටවත් බෑ. ඒක එම්එස් ෆර්නෑන්ඩෝ කියන්නේ මාව දන්න සණ්ඩ පින වණ්ඩ නල වණ්ඩ මිනිමුතු මැලි වලි බෑ. ඇලේ දොලේ ගංගාවේ මගේ හිත නෑ. සෝ කවුරු බෙදා ගන්න ඕන කට්ටිය ඕන මිනිමුතු වල බෙදාගත්තා වෙයි මගේ හිත නෑ ඒ වගේ. මගේ හිත තියෙන මේ නොසලින ගතිය තපසේ තියෙනවද කියලා බැලුවොත් ඒක හරි අමාරුයි කියන්නේ ඒක බැලු බැලමට නම් පේන්නේ පුරුෂ ගතියක් විදියට ඒකේ මේ ලෝකයේ පොදු බලන අයගේ තියෙන මේ තපස්ස ගුණේ වැඩි ගෑනුන්ගේ කියලා. දැරීමේ ශක්තිය ගොඩාක් තියෙන්නේ. අද තියෙන පවුල් වල තියෙන යම් සාමයක් තියෙනවා තියෙන පිරිමින්ගේ තියෙන කඩප්පුලි අමන ගන්න නිසා නෙවෙයි කාන්තාවක් ඉවසන නිසා. කාන්තාව ඒක දන්නේ නැතුව ඒ පුරුෂයන් වගේ එතන එතන කිපිලා කටයුතු කරන්න ගියොත් කිසිම දරුවෙකුට ආධ්‍යාත්මයක් හදෙන්නේ නැහැ. කාන්තාව දැනගන්න ඕනේ කිවසගෙන ඉන්න. මම නිව්සීලන්ත වල ඉඳද්දී දලයි ලාමා ආවා. මං ගියා. ඕක්ලන්ඩ් වලදී ප්‍රශ්න තිබුණා පෙට්ටියක්. ප්‍රශ්න තුනයි කොහොද ගත්තේ? ඒක ප්‍රශ්නකට උත්තර දෙනකොට කියනවා මට සාධාරණ ප්‍රකාශයක් කරන්න පුළුවන්. මේ කොච්චර ඇවිලුණත් ඉස්සරහට යුද්ධ යුද්ධ ඉන්නේ ඒ කොහොම එන්නේ ඉස්සලා සාකච්ඡා වෙනවා. මොකද හරියට දැන් අතර ගනුදෙනු සිද්ධ වෙනවා. ඒක නැත්නම් සංවේදන සිද්ධ වෙන නිසා අර ඉස්සර වගේ කඩු ඇරගෙන ගිහලා කොටන කතා එන්නේ නැහැ දැන්. යුද්ධ එන්නේ නැහැ. හැබැයි ඒවා පුංචි පුංචි මට්ටමේ පුපුරු පුපුරු කක හැම වෙලාවෙම තියෙනවා. ගෙදරත් හැමදාම ප්‍රශ්න තියෙයි කිව්ව වෙනදට වැඩිය. හැබැයි ලෝක යුද්ධ එන්නේ නැහැ කිව්වා. ගෙදර යුද්ධෙදී ඒක පිටතට නොදී මේක රැක ගැනීමේ අයිතිය තියෙන්නේ මා වාතේ කිව්වා. කාන්තාව දන්නේ නැත්නම් මේක රැක ගන්න මේක ලෝක යුද්ධයක් පාඩපත් වෙනවා. පසුගිය අවුරුදු 40 කරපු සමාජ සමීක්ෂණ වල දැකලා තියෙනවා. දරුවෝ ඉස්සර වෛර කරේ තාත්තට. දැන් වෛර කරන්නේ අම්මට. ඒක බටහිර ලෝකයේ හොඳටම ප්‍රසිද්ධ කාරණාවක්. තාත්තලා දැන් house husband වෙලා. house wife නෙවෙයි කටි පැත්තකට වෙලා අම්මලා තමයි බරා දින්නේ. ඉන් දරුවෝ වෛර කරන්නේ අම්මට. ඒක දන්නේ නැතුව මම මේ කතා කරන්නේ මේ මේ තපස ගැන නෙවෙයි තපසේ තියෙන භෞතික ගුණේ. ඒක දන්නේ නැතුව මේක කියා පාන්න ගියොත් අල්ලපු ගෙදෙට්ටි කියන්න පටන් අත්තුනොත් ගෙදර මනුස්සයර කියන්න පටන් අරගත්තොත් මේක ඉතින් හැම තැනම ගාගත්තා වෙනවා. මේක මොවින් නොබැනේ ඉන්න දන්නවනම් වචනට දාන්න නැතුව කතා නොකර කාගෙන දරාගෙන ඉන්න පුළුවන් නම් ওই පවුලේ සාමයේ කිරික ඉච්චන අමාරු නෑ. මං කියන්නේ මේක මේ අරමංශ කරන හැම වැරද්දක්ම මෙයා වසංගන ජීවත් වෙනවායි කියලා. නමුත් මේ ඉවසීමේ ශක්තිය තියෙන තැනේ ඒකේ තියෙන බරපතලකම ගොඩක් වෙලාට කාන්තාවතේ තියෙනවා. ඒක නිසා මේ තපස් ගුණේ පිරිමි වචනයක් වුණාට වැඩ වැඩකාරකම අතින් බලන ක්‍රියාශක්තිය අතින් බලනකොට කාන්තාවන සහ පිරිමින්ට කියලා මේක බෙදන්නේ නැතුව අයිති අතර ගන්න පුළුවන් නැත්නම් මේ තපත ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඒක කෙරුවොත් විතරයි ශිල්පේ ක්‍රමසාවිදි තේරෙන්නේ. නැත්නම් අඬා වැටෙනවා. දැන් කොච්චර හරි අඬා වැටෙනවා අරයට කියලා බලන්න ඕනේ, മന്ത്രിතුමානි කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් තල්ලි වලින් කරන්න පුළුවන්. අසවලාර කරන්න පුළුවන් කියලා මේ හැම හිතවිල්ලක්ම යෝගාවචරයට නුසුදුසු චරිත සාධික. යෝගාවචරයේ ઈચ્છා බංගත්‍ය. හීන ගතියක් මංගල කාරණාවක් නෙවෙයි. මංගල කාරණාවක් ඉන්න නම් ප්‍රශ්න ආපු දෙන් කරාරින්නේ පස ගහන්නේ කියන එක නෙවෙයි පස ගහනවා කරාරින්නේ නැහැ. ඊට පස්සේ මුණ දීලා කවදා හෝ මේ හැම ප්‍රශ්නකම මේ පාඩම ඉගෙන ගන්න දන්නවනම් ඒකට පොදුවේ පොදු තපස කියලා කිව්වට අපි මෙතෙක් කල් සාකච්ඡා කරපු මංගල කාරණාවල පුංචි පුංචි අංශු වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි වගේ පිරිසක්වත් මේ තපතේ වඩන්නේ නැත්නම් අපි අබෞද්ධිකින් මේක බලාපොරොත්තු වෙන්න බෑ. බෞද්ධයන්ගෙත් භාවනා නොකරන අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලන්ට මේ වෙත පැමිණෙන තමන්ගේකවත් බේර ගන්න බැරුව ඉන්නේ. ඒගොල්ලන්ට එතකොට බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දුහිතෘකාවක් කියලා කියන්න බෑ. ඒ නිසා අපි උත්සාහ කරලා බලන්න ඕනේ අපිට පැමිණ ප්‍රශ්න ප්‍රමාණය නෙවෙයි අපි බලන්න තියෙන්නේ. මේ මොනවා ආවත් ඉඳගත්තු පස්සේ මූල කර්මස්ථානේ පාවා දෙන්න එපා. සක්මන් කරන සක්මන් ආරමුණ පාවා දෙන්න එපා. එදින්දා ජීවිතේ සත්‍ය පාවා දෙන්න එපා. එන ප්‍රශ්න කියන්න එපා. කිසිම කෙනෙකුට නොකිය හිටියොත් මේ එන තපස් ගුණය පුදුමාකාර පෞරුෂත්වයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ මහ පොළොව වුණත් මේ මනුෂ්‍ය කියන්නේ අහන්න පටන් ගන්නවා. ඒක නිසා මෙතෙක් ಗುಣ වැඩුණා, බණ ඇහුණා, භාවනා කෙරුණා කියන යම් ප්‍රමාණයක තමන් තුළ ඒ ආධ්‍යාත්මික ශක්තිය දියුණු වෙච්ච එකන මේ තපස් ගුණයට අලුත් අර්ථකථනය දීලා නැවත මේක කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ මේ මංගල කාරණාව ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන්ට වෙලාව 4යි. කැමැතිනම් කට්ටියට 5 වෙනකන් සක්මන් කරලා 5 ඉඳලා 6 වෙනකන් පරියන්ක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් විසිරී යනවා නම් සිල්ම දණ්ඩක් පුළුවන්. සිල් මිදීම මම කෙරුවත් නැතත් Tamanට පංචිල් සමාදන් වීමෙන් කරත හැකි. කෙසේ නමුත් මම කැමැති පිටින් අහලා දැනගන්න මේ අවස්ථාවේ සිල් මුදන එක කරනවාද? එහෙම නැත්නම් මේ දෙයයන් පින්දීම ඥාතියින්ට පින්දීම ආදී સમાપ્ત කරමුද කියලා මොකද්ද වඩා හොඳ? ටිකට ඉන්නවද දැන් යනවද කියන එකයි මම මෙහාන. හොඳ එහෙනම් අපි එත්තවතා ආදී ගාථා සජ්ජනා කිරීම පස්සේ සිල්මිදීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කල්පනා කරමු අද දවසෙත් අපිට කරදරයකින් තොරව දවස ගත කරගන්න වැඩ ටික කරගන්න ලැබුණා. ඒ නිසා ඒ කටයුතු වලට උදව්පකාර කළා වූ සංවිධානය කළා වූ පෙනීන පෙනී උදව් කළා වූ සීල සත්පුරුෂ මණ්ඩල වලට අපේ මේ කුසලය අත්පත් වේවා කියලා සාදුකාරය පාදලා. ඒ වගේම අපිට මේ වැඩ කරන යන්න සනුවරේ ඥාතීන් වර්ගේ ඥාතීන් උදව් කරලා තියෙනවා. ඒ ඇත්තොත් මෙතන හිටියනම් හොඳයි මේ වැඩ පිළිවෙලට. නමුත් ඒ ඇත්තන්ට නානා ප්‍රකාර හේතු නිසා එන්න බැරි වුණා. අපි නියෝජිතෙක් වෙලා තිනවා. තම තමන් ඒ සියලු ඥාතීන් අපි මේ වෙලාවේ ශීපත් කරමු. අපි මේ රැස් කර ගන්නාද කුසලයේ අපි මේ ඥාතීන් වෙනුවෙන් පවත්වන සාදුනාදය ඒ ඥාතීන්ට ඉන්නා තැනක සිට අහන්න ලැබේවා. ඇහිලා දැනිලා අපි වාගෙම සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු ඥාතින් විනේ සාදු නාදය පවත්වමු. අප අපටත් මේ විවිධාකාරයෙන් උපයාස අපයා ගන්න ලද කුසලය ඒකාන්තයෙන්ම බාලයන්ගේ ඇසුර දුරු වීමටත්, පඬිත ඇසුර ළඟා කර ගැනීමටත්, අපි සාකච්ඡා කරන දේ තපෝවාදී ගුණ දියුණු පවත්න කර ගැනීමටත්, අවසානයේ සාන්ත සුන්දර වූ නිවන සාක්ෂාත් කර ගැනීමටත් එකසේ හේතු ආසනා වේවා කියලා සාදුකාරයන් පවත්තුමු. අපි යදාසින් යුක්තව සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනා කිරීමෙන් පිම්පැමිණීමට පෙළඹෙමු. එත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේ හි සම්පතං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාතට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාතට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාතට්ඨා ච බුම්මට්ඨා Punyantang anu mo ditwa cirang rakan tumang parang. Hidang wo nang ho tu sukita hun tu nyate yo. nang ho tu sukita hun tu nyate yo. nang ho tu. Apa bagi pratenau sifat kerganimu? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ शतं සමාගමෝ හෝතු සාදු සාදු සාදු